එහෙම නැත්නම් අපේ ජීවිතය සම්බන්ධ කර ගැනීමේදී අපිට ක්‍රම දෙකක් බුදු පියාණන් වහන්සේ ක්‍රමෝපාය දෙකක් මාර්ග දෙකක් දක්වනවා. සමත වාසයෙන් සහ විපස්සනා වාසයෙන් කියලා මේක අද ලෝක විවහාරයට පත් වෙලා තියෙනවා. සමත වාසයෙන්ොත් අපිට පුළුවන් අපි වෙනදා ඉන්නවට වඩා එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතයේ සංසාරේ ඇත්තා වූ ප්‍රශ්න වලින් භරිත වෙලා පීඩිත වෙලා පරාජිත වෙලා මුකුලිත වෙලා පසුබාලා තියෙන ජීවිතයක් තියෙන හිතක් තියෙන సంతානියක් අවදි කරව ගන්නට සම්පහන්සනය කරව ගන්න පුළුවන් ශක්තියක් මේ සමත ක්‍රමේ තියෙනවා. එහෙම නැතුව උපමාවක් විදිහට කියනවනම් එකම තීන්දුවකට එළඹ ගන්න බැරුව විවිධායකගේ අදහස් නිසා ගුණයක් නැතුව පවතිනා වූ සභාවක යම්ම කිසි විදිහේ ප්‍රගතිය දියුණුවක් ඇති කර ගන්න පුළුවන් වෙනවා ඒ සමිතිය සභාව සමතේකටපත් කරපුවා එකඟ භාවයකට ඒකත් ඡන්දයකටපත් කරගත්තා අන්න ඒ වගේ තමයි මේ හිත විවිධාකාරයෙන් තමන්ගේ අභිමතාර්ථ කරා ලං වෙන්න උත්සාහ කරනකොට ලෝකයේ විවිධ විෂම භාවයේ නිසා විවිධ විදිහේ mati මතාන්තර රාශියක පැටලී ගන්න. මේ පැටලී ගත්ත නිසා හිතේ ශක්තිය එනතන් එක එක පුද්ගලයේ ශක්තිය කවදාකවත් හොඳ පැත්තටම ප්‍රගතිශීලීවම නෙවෙයි දෙන්නේ දෙපැත්තට ඇදලා මහ විශාල වෙහෙසක්, ධර්තයක්, දරා ගන්න බැරි ස්වරූපයකටපත් වෙනවා. මෙන්න මේක සමතයකටපත් කිරීමෙන් නැත්නම් ඒකත් ඡන්දයකටපත් කිරීමෙන් අපි සාමාන්‍ය විවහාරයටපත් කරන විදිහට මුළු හිතින්ම යමක් කරන්න පුළුවන් තත්ත්වයටපත් මේ මහ ලොකු සාන්තියක්. අවදි භාවයක්, ක්‍රියාශක්තියක්. දෙවෙනි එක තමයි විපස්සනාවෙන් ඒ ලෝක ස්වરૂපය එහෙම නැත්නම් සංසාර ස්වરૂපය එහෙම නැත්නම් මේ මම මේ මාගේ කියා ගන්නා වූ මේ ඇහැ කන දිවනාසය ආදී වශයෙන් ගන්නා ලෝක ස්වરૂපය ඇති සැටියෙන් වටහා ගැනීමත් පුදුමාකාර විදියට හිත අවදි කරවන සුළුයි. පුදුමාකාර විදියට හිත ක්‍රියාත්මක ක්‍රියා ශක්තියක් පාටපත් කරන සුළුයි. ඒ නිසා විසිරී කැඩී විදි මිශ්‍ර වෙලා තියෙන මේ හිත සමත ක්‍රමයෙන් සමතයකටපත් කිරීමෙන් හෝ විපස්සනා ක්‍රමයෙන් ඇත්ත ඇති හැටියට දැක ගැනීමෙන් පුදුම විදිහට තමන්ටත් අනුන්ටත් වැඩ ගන්න පුළුවන් ක්‍රියාවක් ක්‍රියාශක්තියක් පාඩපත් කර ගන්න පුළුවන් මේ සමත ක්‍රමය විශේෂයෙන්ම පූර්ණ කාලීනව භාවනා ජීවිතයක් ගත කරන යෝගාවචර පිළිසකට ගන්නවා නම් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ කරුණාව මාර්ගයෙන් මෛත්‍රිය මාර්ගය. ඒ නිසා මේ කරුණා මෛත්‍රී දෙක අම්මලි හිතක් නැගිටවන ධර්ම දෙකක්. කුසීත හිතක් ක්‍රියාත්මක කරන ධර්ම දෙකක්. ඒ නිසා යෝගාවචරයේ මේ ධර්ම දෙක මේ මෛත්‍රී කරුණාව කියන දෙක තමංගේ ජීවිතයට සම්බන්ධ කරගත්තේ නැත්නම් ඒකාන්තයෙන්ම මේ විපස්සනා භාවනා කරන යෝගාවචරයේ වේවා එහෙම නැත්නම් අනෙකුත් මූල සමත භාවනා කරන කෙනෙක් හෝ වේවා ඒ යෝග ජීවිතයේ ඊටාත්ම දුෂ්කර කටයුතුවලට පත් වෙනවා ඒ විතරක් නෙවෙයි අතරමැදදී දාලා නතර කරලා යන්න සිද්ධ ඒ නිසා එසේ අතරමැග නතර වීමක් නැතිව තමන්ගේ අභිමතාර්ථයේ දිහාට වැඩි කාලයක් නැත්නම් දීර්ඝ ගමනක් ඉස්සරහට යන්න නම් ඒකාන්තයෙන් මේ කරුණාව මෛත්‍රිය කියන ධර්මතාව දෙකෙන් හිත නිතරම අවදි කරව ගන්නවා. කර්මන්නේ කරවන්න ගන්නවා. සුඛනාම්‍ය தත්ත්වයටපත් කරව ගන්නවා. එහෙමපත් කරගත්තොත් ගමනක් තියෙනවා. ඒ නිසා මේ කරුණාමෛත්‍රී ධර්ම දෙකට සඳහන් කරනවා චරණ ධර්ම වතේ. ගමනට උදව් කරන ධර්ම. ඒ වාගේම විපස්සනාවේදී ඇත්ත ඇති හැටි පෙන්වා දෙනකොටත් ඒ කියන්නේ යම් විදියකට විපස්සනා ඥාන වශයෙන් ප්‍රත්‍යක්ෂයට ලං වෙනකොට ලං වෙනකොටත් මොනම දුෂ්කර බාධකයක් ආවත් ඉදිරියට Taman ලැබූ පියවර ආපසු නොකන්ට ඉති කියනවා ආසනයේ අපපටිවාණිතාවය කියලා. හැරිලා බලන්නේ නැතුව ඉදිරියට මේ යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. මේ නිසා කරුණාව, මෛත්‍රිය, එහෙම නැත්නම් සතිපට්ඨාන, විපස්සනා ක්‍රමයේ සතිපට්ඨාන කියන මේ ධර්ම තුනේ සංකලනය එක එක්කෙනෙකුගේ වෙනස්. මේක හොඳට තේරුම් අරගන්න ඕනේ කාරණාවක්. මේ නිසාම එක එකනෙක තුල ක්‍රියාත්මක වෙන කරුණා ප්‍රමාණ, මෛත්‍රී ප්‍රමාණ, සතිපට්ඨාන වශයෙන් සතිය ක්‍රියාත්මක වෙන ප්‍රමාණ වෙනස් නිසා එක එක්කෙනෙක් එකම දුෂ්කරතාවයකට උනත් මුණ දෙන ආකාර වෙනස්. ඒ ප්‍රශ්නේ දකින්න ආකාරය වෙනස්. නමුත් මේ පුද්ගලයා මේ Taman ගත්ත දෘෂ්ටියම Taman දැකපු ආකාරයෙම කොල්ලන්ට පෙරලන්න දෙන්නේ නැතුව ඒකමයි ඇත්ත. අනික කාටවත් මේක පේන්නේ නැහැ ආදි වශයෙන් වැඩිව ගන්න ගත්තොත් බොහෝම අමාරු වෙනවා. මේ වාගේ පිරිසක් එක එකට භාවනාවක් දිගට ගෙනියන්න. එනිසා මේ කරුණා මෛත්‍රිය දෙක ප්‍රශ්න විසඳීම් ස්වරූපයෙන් බලනකොට ප්‍රධාන වශයෙන්ම ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන තුනේ තමන්ගේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳීමේ ඉලක්කය. ඒ නිසා සතිපට්ඨාන භාවනා කරන යෝගාවචරයේකට මෛත්‍රිය ධර්මයේ උගන්වනකොට ඉස්ලාම උගන්වන්නේ Tamanට මෛත්‍රී කරගන්න. Tamanගේ හිතේ තියෙන ද්වේෂ හිතවිලි විතර වෛරක්කාරය. තරහකාරය. හතුරේ බාහිරයි. Tamanගේ හිතේ පහළ වෙන ද්වේෂ හිතවිල්ල ඒ තරම්ම සතුරුකම් කරනවා, ද්වේෂකම් කරනවා, වෛරක්කාරකම් කරනවා බාහිරේ ඉන්න හතුරෝ බාහිරේ ඉන්න තරහකාරයෝ වෛරකාරයෝ ඒ කොහොම වෛරකම් කරනවා හතුරුකම් කරනවා තරහකම් කරනවා නමුත් ඒ අත්තන්ට කරන්න පුළුවන් වෙන්නේ මොන්නම හතුරුකමක් හෝ මේ ජීවිතේට පමණයි මේ ජීවිතෙන් එහාට හතුරුකම් කරන්න පුළුවන් జగතේ මේ තුන් ලෝකේ නැහැ මෙලවෙන් ගිහිල්ලා එලවති දුක් විඳින්න පුළුවන් දුක් දෙන්න පුළුවන් අතුරුකමක් මේ චිත්තයිසික ධර්මවල තියෙනවා නැත්නම් ද්වේෂයේ තියෙනවා ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේ සතිපට්ඨාන භාවනාවට අදාළව මෛත්‍රී කරුණාව ගන්නනකොට පෙන්වලා දෙන්නේ මෙන්න මේ ඇතුළත ඇත්තා වූ ද්වේෂය ඇතුළත ඇත්තා වූ ද්වේෂය නැතිවීම පිණිස නිතරම මම වෛර නැත්තේක් වෙම්වා වෛර නැත්තේක් වෙම්වා කියලා පුහුණු කරපු හිතක් නම් ඒක වැටහෙවි මොන තරම් ලේසියෙන් මොන තරම් ඉක්මනට කුපිත වෙලා එන දෙයක්ද මේ වෛරය කියන්නේ. බාහිර හේතු ඒකාන්තයෙන්ම අවශ්‍ය වෙනවා. නමුත් මේ කුපිත වෙන ස්වરૂපය කුපිත වෙන භාවය Taman තුළ තියෙන තාකල් බාහිර හේතු තිබුණා හෝ නොතිබුණා හෝ මේ වෛරකාරකම Taman සමග යනවා. ඒ නිසා Tamanගේ හැමේ තුවාලයක් තියෙනවා නම් පිටේ වනේ තියෙන මීමා පඳුරට බයයි. ඒ වගේම තමන්ගේ හිතේ නිතරම පෑරෙන සුළු, කුපිත වෙන සුළු, කිපෙන සුළු ගතිය තියෙන කෙනා සමාජයට යනකොට නිතරම කටුවත්තක් පාර දිගේ ඇදගෙන ගියා වගේ සූරගෙන අවුස්සාගෙන දූලි නගාගෙන යන ගතියක් තියෙනවා. මෙහෙම කෙනාට මේ විපස්සනා භාවනා වගේ දෙයක් බොහොම දුෂ්කර භාවයකට පත් වෙනවා. මොකද ඒ අර හිතේ ගොනුවේ හිතේ සමතය හිතේ ඇති ඒකත් ඡන්දය සම්පූර්ණයෙන්ම සුනිවිසුණු කරනවා ඒ විතරක් නෙමෙයි වෙන කෙනෙක් ඉන්න පරිසරයටත් බොහෝම ලොකු කම්පන චංචල ඇති කරන බව පහු වෙනකොට නම් ඒ පුද්ගලයාට බව තේරෙනවා මේ නිසා මෛත්‍රිය ධර්මය ප්‍රධාන වශයෙන් තමන් වශයෙන් ප්‍රකට කරගත්තට පස්සේ ඒක ඒ භාවනා කරන යෝගාවචරයාගේ ජීවිතයත් සාන්ත දාන්ත පහයට පත් කරන්න උදව් කරනවා පරිසරයට කොච්චර උදව් කරනවාද කියන එක ඒ අනිත් යෝග පිළිසත හොඳම සමග්ගාණං තපෝ සුඛෝ ඒ කියන්නේ මේ වාගේ පිළිසක් එක දිගට භාවනාවක් සමගියෙන් කරගෙන යනවා කියන එක මේ ලෝකෙ මට නම් තේරෙන තාලට ඊට වැඩි යමක් දුෂ්කරයි කියලා තේරෙන යමක් මට ඇත්තේ නැහැ. අන්නේ ඒ තරම්ම දුෂ්කර වූ යෝගාවචරයන් අතර පවතිය යුත් සුමු විසුණු වෙලා යනවා. විනාශ වෙලා යනවා එක්කෙනෙක් දෙන්නේ අර විදිහේ මෛත්‍රී කරුණා ධර්ම දිනු කරේ නැත්තම්. ඒ වගේම තමයි එවැනි කෙනෙක්ගේ මෛත්‍රී කරුණා දිනු වීමෙන් වෙන සාන්තියත් පුදුමාකාරයි. ඒ නිසා Taman මෛත්‍රී කරුණා දිනු කිරීම Tamanට විතරක් නෙවෙයි ඒ පිළිසගත් මහා ලොකු ගමනකට උදව් පදව් කරනවා. මේ විදිහට හිත මෛත්‍රියෙන් කරුණාවෙන් පෝෂණය කරගත්ත කෙනාට උපනෝපන් ධර්මයන් කෙරෙහි එළඹ සිටි නැත්නම් ඉදිරිපත් වුණා වූ අරමුණ කෙරෙහි හිත යොදලා බලනවා කියන එකට ඉස්පාසුවක් ලැබෙනවා. හිතේ ඉඩක් ලැබෙනවා. අන්න ඒ දෙකේනම් තමයි ඒ උපනාදී භාවනාවේ ඉදිරියට යා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේ. මොකද අතරතුරේදී ඒකාන්තයෙන්ම දුක්තරතා පහළ වෙනවා. අපහසුතා පහළ වෙනවා. ඒ පහළ වෙනවා තා සමගම Tamandiyaවට හැරිලා බලන්නේ. බාහිරේ හොයන්නේ නැතුව මේ දුෂ්කර භාවය කර්ම ශක්ති නිසා වැරදි පුරුදු නිසා ආදී වශයෙන් පැන නගින දේවල් මේ පැන නගින දේවල් වලට හැකි සංඥාවෙන් මේකට මූණ දීමේ ශක්තියක් ඇතුව බලනවනම් ඒ ප්‍රශ්නය පුංචි වෙලා තමන්ගේ භාවනා හිතේ එහෙම නැත්නම් මේ ගුණ ජීවිතය උසස් වෙලා ප්‍රශ්නේ පිළිතුරු හොයාගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව එවැනි නියම දැකීමක් ආකල්පයක් නැතුව ඒ ප්‍රශ්නීය බාහිරින් දෙයක් අනුන් කරපු දෙයක් එහෙම නැත්නම් නොවිය යුත්තක් අසාධාරණයක් මේ නිසා මේකට විරුද්ධව නැගී සිටිය යුතු ආදී වශයෙන් විවිධ වශයෙන් පහළ පහළ වෙන්නා වූ සැක විවිධ වශයෙන් පහළ වෙන්නා වූ විවේචන වලට හිත දුන්නොත් තමංගේ හිතේ ක්‍රියාශක්තිය විලියන දුර්වල වෙනවා ඒ විතරක් නෙවෙයි අර ප්‍රශ්නය විශාල වෙලා පේන්න පටන් එහෙම වෙනකොට යෝගාවචරයාගේ යෝග ජීවිතේ දුෂ්කර වෙනවා. මේ නිසා මේ චාරණ ධර්ම දෙක ඉතාමත්ම වැදගත් වෙනවා. මෛත්‍රී කරුණා දෙක. මේ ධර්ම දෙක ඇති කෙනා හොඳට වටහා ගන්න පුළුවන්. ඒ මොකද පොනිතරෝම අවදි භාවයක් කියලා. මේ අවදි භාවය තුන් ආකාරයකින් බාහිරටත් පේනවා. ඕනෙම කෙනෙකුගේ හිතසුව පිණිස හිතාකාර පවත්ත ලක්ෂණය ඒ පුද්ගලයාගේ තියෙන මොනම ප්‍රශ්නයක් ආවත් සමාජයක් වශයෙන් එන ප්‍රශ්නයක් හෝ තමන්ට පුද්ගලිකේන ප්‍රශ්නයකදී හෝ හිතාකාර පවත්ත ලක්ෂණේ තියෙනවා. හිත සුව පිණිස කටයුතු කරන ගතියක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. එතනදී කුසීත වෙන්නේ නැහැ. එතනදී කරුණා කාරණා කියලා පසුබාන්නේ නැහැ. මේ අනවශ්‍ය විදිහට කුපිච්ඡා සාගත වෙන්නේ නැහැ. ඒක නියුත් කරන්න ඉස්සෙල්ලා. එහෙම නැත්නම් පරදුක්කේ සහන රසා කියන විදිහට අනුන් දුකටපත් වෙලා ඉන්නවා දකිනවනම් ඒ දුකෙන් නගා සිටීමට හෝ ඔහු තුල ක්‍රියාශක්තියක් පහළ වෙනවා. මේ ක්‍රියාශක්ති දෙකම සමාජ ධර්ම. අනුන්ට හිතසුව පිණිස කායික ක්‍රියා වාචික ක්‍රියා පවත්වනවා. ඒ වගේම දුකටපත් වෙච්ච කෙනෙක් දකිනවනම් සතෙක් වේවා, මිනිස්සෙක් වේවා, යෝගාවචරයෙක් වේවා, ඒ දුකින් නගා සිටීම සඳහා කටයුතු ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ දෙකේදීම වංචනික ධර්ම දෙකක් පිටිපස්සේ ඉඳලා හොල්මන් කරනවා. මෛත්‍රියෙන් අන්නත්තන්ගේ හිතසුව පිණිස කටයුතු කරනකොට ස්නේහය පහළ වුණොත් අවුලයි. අර තියෙන මෛත්‍රී පිවිතුරු භාවයේ නැති වෙනවා. ස්ත්‍රී පක්ෂයේ කෙරෙහි නම් ස්නේහය පහළ වුණොත් රාගයෙන් හෝ මුසපත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ වෙන කෙනෙක් එක්ක කටයුතු කරනකොට අනේ මට අනේ මගේ අනේ මම කියලා Taman කරේ ආත්ම සිනිය හොය පහළ වුණොත් යටි ඇත්ත සත්‍ය දැක ගන්න බැරි වෙනවා. බැරි වෙලා ඒ ක්‍රියා ශක්තියෙන් Tamanටත් අනුන්ටත් මහ වෙහෙස කර අනවශ්‍ය දිය සුළි දිය රැලි ඇති කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි කරුණාවෙන් අනුන්ගේ සහන සලසන සේවාව කටයුතු කරගෙන යනකොට ඒ පුද්ගලයාට ශෝකයක් ඇති වෙනවා. ශෝකයෙන් භරිත වුණොත් ද්වේෂයට පහළ වෙනවා. ශෝකේ වැඩ කරන්නේ ද්වේෂයෙන්. ආන එතනදී මේ වංචනික ධර්මයයි මෙතෙක් වේලා තිබුණේ මේ මිනිස්යාගේ දුකෙන් ගොඩ ගන්න. ඔසවාලන්ට හිත. නමුත් කාරණා කාරණා අපහසු භාවයට පත් වෙනකොට ශෝකයක් පහළ වෙනවා. මේ ශෝකේ පහළ වෙනවත් එක්කෙ මේ ද්වේෂය වැඩ කරන්න ගන්නවා. හිත අවුල් වෙලා එකලස් භාවය නැති වෙනකොට සත්‍ය දැක ගන්න බැරි වෙනවා. මේ නිසා මෛත්‍රියෙන් කරුණාවෙන් ක්‍රියාත්මක වෙනකොට තමයි මේ ධර්ම තුල පවා සංගවිගෙන මේ වංචනික ධර්මයේ වලින් අපේ ක්‍රියාශක්තිය හීන කරනවා අපේ සුකනම්‍ය භාවේ නැති කරනවා නැති කරලා මහා දල දඬු ඡණ්ඩ පරිසව ගති පහල කරන්න පවා ඉඳ තියෙනවා ඒවා කවදාකවත් ඒක හොඳට මතක තියාගන්න ඕනේ ක්‍රියාවට නගන්නේ නැතුව සනීප කරන්න බෑ අප තුල මේ මෛත්‍රී මාර්ගයෙන් සිනේහේ වැඩ කරනවද නැද්ද කියලා දැක ගන්නට නම් ඒ මෛත්‍රිය කියන ස්වરૂපේ ක්‍රියාවක් නැතිව වචන මාර්ගයෙන් ක්‍රියාවක් නක්වනවා ක්‍රියා මාර්ගයෙන් කායික ක්‍රියා මාර්ගයෙන් ක්‍රියාවක් නංවනකොට නම් අපිට තේරෙනවා බාහිරටත් තේරෙනවා මේ පුද්ගලයා වැඩ කරන්නේ ස්නේහේ යටපත් වෙලාද එහෙම නැත්නම් ලෝකයේ ඉන්න සත්වය නැත්නම් ලෝක සත්වයා අරමුණු කරගෙන හිතසුව පිණිස කටයුතු කරනවා මේ නිසා මෛත්‍රිය අර හිතේ කාරණා තේරුම් ගන්න ගන්නවට වඩා ක්‍රියාවට නගන කෙනාට බොහෝම ඉක්මනට ඒ තමන්ගේ තියෙන අඩුපාඩු හදා වඩාගෙන සමාව කරගෙන ඉදිරිය තියාගන්න පුළුවන්. ඒ වගේම කරුණාවෙන් වැඩ කරන කෙනාට ශෝකය කොයි මොහොතේද පහළ වෙන්නේ? ශෝකය පහළ වෙච්ච තැන පටන්ම ඒක තමන්ට අහිත පිනිස තමයි මේ වැඩ කරන සමාජයේ අහිත පිනිස පිළිතනවා. එතකොට ඒ කරුණාවේ තිබුණ තිය හොඳ ගති යන්තා තිබුණා නම් ඒ හා සමාන නරක ගති පහළ වෙනව අවුල් වෙනවා කියලා මේ කරුණා මෛත්‍රී දෙක ක්‍රියාත්මක වෙනකොට ඇත්තා වූ වංචනික ධර්ම වැඩ කරන ආකාරයේ තමන්ට වැටහෙනවා. ඒක බුදුහාමුදුරුවෝ මෙතෙන්දි කියලා දෙයි කියලා හිතන්න එපා. තමන්ගේ ගුරුවරයා එතෙන්ට එයි ඇවිල්ලා කියලා දෙයි කියලා හිතන්න එපා. ඒක කියලා දෙන්නේ මේ පරිසරයේ ඉන්න සමාජ නෝගත් කෙනෙක්. නොදන්න කෙනෙක් මූණට දමලා ගහලා බැනලා තමයි කියලා දෙන්නේ. මේ වෙන්නේ මේ මොකද්ද කියලා අවුලිය එනකොට ඔන්න Tamanට කාරණා වැටෙනවා ඇත්ත තමයි පිටසුව පිලිස පටන් අරගෙන ගිහිල්ලා අවසානයේ කොතනකින් හරි සිනේහයට බර වෙනවා කොතනදී මේක නැමෙනවද කියලා ඉතාමත්ම සමාධිමත් හිතක් ඇති කෙනෙකුට නම් තේරෙනවා බාර ගන්න පුළුවන් සමාවිල ගන්න පුළුවන් ඉතාම අනුන්ගේ දුක නැති කිරීමේ කරුණාවෙන් පටන් අරගෙන යනවා. නමුත් කරදර වැඩ බහුල වෙනකොට පාරටම නොදැනීම මේක ශෝකයකට බර වෙනවා. බර වුණාට පස්සේ මහා අවුලකටපත් වෙනවා. ඒ වෙලාවේදී බාහිර ඉන්න අයට මෙතෙක් වෙලා යා ඒ පුද්ගලයන්ගේ තිබුණු සහනය කරදරයක් බවට පත් වෙනවා. ඉතින් වචන කියවෙන්න පටන් ගන්නවා. ඉතින් හොඟ දෙනෙක් විශේෂයෙන්ම මේ සීලයක පිළිපදපු ඇත්තෝ මෙන්න මේ විදිහට මෛත්‍රී කරන්න කියලා බාහිර ලෝකෙන් බැනුම් අහන්න වෙනවා. අනුන්ගේ දුක නැති කරන්න කරුණාවට ඉදිරිපත් වෙලා බැනුම් අහන්න වෙනවයි කියලා අත පොරවගෙන. ඒක ක්‍රියාවට නොකර මට උපේක්ෂාව කියනවා කියලා පැත්තකට වෙන්න උත්සාහ කරනවා. මේ පුද්ගලයාට හානි දෙකක් වෙනවා. එකක් තමයි මේ මෛත්‍රිය කරුණාව ක්‍රියාත්මක වීමේදී පවා ඉගෙනගත යුතු දේවල් තියෙනවා. ඒක ක්‍රියාත්මක කෙරුවොත් විතරයි දැනගන්න පුළුවන් වෙන්නේ කියලා කවදාකවත් Tamange අර බොරු කාරණා දක්වමින් උපේක්ෂා ස්වරූපෙන් ඉන්න ස්වරූපෙන් නැගිට ගන්නට හම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි Tamange මේ භාවනා ආධ්‍යාත්මික ජීවිතයේ ඉදිරියට යන්න අවශ්‍ය කරන කුසල කර්ම රැස් කර ගන්න තියෙන අවස්ථාවක් පැහැදිලි. ඒ නිසා මෛත්‍රී කර්මා ක්‍රියාත්මක කරන ඇත්තන්ට බැනුම් අහන්න වෙන එක ඒකේ ඇත්තන්ට හම්බෙන සහතිකයක්. කරුණාවෙන් කටයුතු කරන කෙනාට මෛත්‍රියෙන් කටයුතු කරන කෙනාට ඒකාන්තේ ඒ තමන්ගේ මෛත්‍රී ස්වરૂපය කරුණාවේ ස්වરૂපය බාහිරින් දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ කරන අතරේ මේ පුද්ගලයා විපස්සනා කරන්නේ නැතිනම් මේ යථා ස්වરૂපේ ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීමේ අවදි භාවය හිතේ පහළ කරගන්නේ නැතිනම් ඔහුට මේ කරුණා මෛත්‍රිය දෙකම අජීර්ණ මිනිස්යාට ආහාර වාගේ විසකි. නමුත් Tamange පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් හිත උපකාර පැවතීම නැත්නම් අනුන්ගේ හිතසුව පැවතීමේ කටයුතු කරනවා දුකටපත් වෙච්ච සත්වයා දුකෙන් මුදවාලීම සඳහා කටයුතු කරනවා ඒ කරන ගමන් Tamange හිත වැඩ කරන හැටි දුක් කරදර මතුවෙන හැටි බාහිර ලෝකයෙන් සන්තෝෂ විවේචන පහළ වෙන හැටි පිළිබඳවත් විවේචනාත්මකව නැත්නම් විපස්සනාත්මකව හිත අවදිභාවයේ නැතිනම් හදන්න බැරි තත්යකටපත් වෙනවා හිත. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ මෛත්‍රී කරුණා දෙක ක්‍රියාත්මක වෙන අතරේ විපස්සනා වෙනුත් ඇත්ත ඇති හැටි තේරුම් ගන්නා අවදි භාවය නිවෙන්න දෙන්නේ නැතුව. නිමි වෙන්න දෙන්නේ නැතුව. අවදීන්ම අරගෙන යනවා නම් ඒක ජීවිතයක් ඇතුළත කොච්චරනම් කුසල් කන්දරාවක් රැස් කරගන්න පුළුවන්ද කොච්චරනම් ලෝක ධර්ම ස්වરૂප අවබෝධ කරගන්න පුළුවන්ද කියන එකට වඩා සාසන සම්පත්තියක් කියනවාද කියලා කල්පනා කරනවා මේක නිසා මේකට කියන්න පුළුවන් සාසන සම්පත්තිය අපි ඔක්කොම ඉන්නේ මෙන්න මේ මාතෘකාව එක එක්කෙනා මේ ගැන අහලා තියෙන ප්‍රමාණ අඩු නම් අපි හිමේ යුක්තව අහලා තියෙන ප්‍රමාණය අඩු නම් එවුන්දගේ ක්‍රියාශක්තිය අඩුයි. ඔහුට තියෙන කරුණු රාශියක් ක්‍රියා නොකර ඉන්නේ. ක්‍රියා කළත් අන්නර විදිය වංචනික ධර්ම වලට යටත් වෙලා ලෝකෙට ධර්මෙට න්‍යාය ධර්ම වලට බැන බැන ගත කරන ජීවිත වලින් හෝ කාලේ නාස් වෙන්නේ. ඒ වෙනුවට යම්කිසි කෙනෙක් මේ ධර්මය, මේ සූක්ෂම ධර්මය, සියුම් ධර්මය, මෙන්න මේ සියුම් ධර්මය මධ්‍යස්ථ ප්‍රමාණයට අහලා තියෙනවනම් මූල ධර්ම වශයෙන් සාදු කියලා පිළිගන්න තරම් හිතේ සද්ධා ශක්තියක් ඇති කරගෙන තියෙනවනම් ඒ පුද්ගලයා අර ඉස්සලා කියපු පුද්ගලට වඩා යම්කිසි ප්‍රමාණයක් ඉදිරියට කරුණාව ක්‍රියාත්මක කරනවා, මෛත්‍රිය ක්‍රියාත්මක කරනවා, ධාමත්ව දුකසේ, චිත්ත බෙහෙතක් බොන්නේ කුසේ විපස්සනාවෙන් මේ කරුණු පිළිගන්නා වූ තත්ත්වයකට පත් වෙනවා. යම් කිසි කෙනෙක් සම්පූර්ණ ශ්‍රද්ධාවකින් මේ මූල ධර්ම සම්පූර්ණ දැනගෙන ඉන්නවනම් ඔහුට මේ බොහොම සුළු සමාජ සංසිද්ධියකින් බණක් අහන පමණකින් තමගේ ඇඟට එන වේදනා ස්වරූපයක් මෙනෙහි කරන පමණකින් විශාල ධර්මඥානයක් ලබා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ නිසා මේ කරුණා මෛත්‍රිය දෙක මේ විපස්සනාවත් එක්ක ගලපෙන වැඩපිළිවෙල පිළිබඳව තානත්ම ශ්‍රද්ධාවකින් අහලා තියෙන එක විශාල ලාභයක්. ඊ ඇත්තන්ට මේ අහනකොට වැටහෙනවා අපිට මේ දේ අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් ලං කරගන්න අඩුයි කියලා දෙයක් පැනෙන්නේ නැහැ. සියල්ලම අපි සම්පූර්ණයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක අදහන්නේ නැහැ. අපි මේකට සම්පූර්ණ කැපවීමෙන් බැසගන්නේ නැහැ. මේ නිසා අපේ තුල නිතරම සැක පහලන ඔය කියන විදිහට මෛත්‍රී අපිට පුළුවන් ද විපස්සනා කරනකොට ලං කර ගන්න. ඔය කියන විදිහට පුළුවන් ද අපිට කරුණාව ලං කර ගන්න. ඒ වගේම මෛත්‍රියෙන් කරුණාවෙන් වැඩ කරන කෙනාට විපස්සනාවෙන් හවුහරණක් තියනවාද? ආදි වශයෙන් සැක කරලා පසුබාහන ගතිය නිසා හිතේ ක්‍රියාශක්තිය දුර්වල වෙනවා. පරදින්න තියෙන කාරණා වැඩි වෙනවා. අවදි භාවයේ වෙනුවට සීත භාවනාවක්. ඒ නිසා මේ ධර්ම ඇහිීම ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා. නමුත් ඒ අහනකොට නියම ප්‍රകൃතිය වෙන විදිහට කියනවනම් මේ තමන්ගේ ආත්මය නැත්නම් තමන්ගේ ජීවිතය ආධ්‍යාත්මය විමුක්තියක් කරාගෙන යෑමේ අවංක චේතනාවෙන් අහනවනම් ප්‍රෝධන සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආහන වෙලාවේ ඉඳලාම සැකසහිතව කටයුතු කරනවනම් ඒ පුද්ගලයාට මේ වාගේ දේවල් අත්හදා බලලා මේ කෙටි ජීවිතය තුළ ක්‍රියාත්මක කළ යුතුයි ක්‍රියාත්මක කරමි කියන අදහස ගන්න බැහැ. ඒ නිසා මේ කරුණාමෛත්‍රිය දෙක විපස්සනාවත් සමග ගලපලා හරියට චරණ ධර්ම සහ විද්‍යා ධර්ම කියන මේ දෙකේ සමතුලිත භාවය ඇති කරගත්තන ඒ ඇති කරගත්ත සමතුලිත භාවය වැටහෙන චිත්තක්ෂණයක් පාසා ඒ පුද්ගලයාට බුදුහාමුදුරන්ට වාග්ම සාසනයේ අයිතිවාසිකම වැටෙනවා. සාසන සම්පත්තිය වැටෙනවා. ඒ මොකද ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම නිවනට යොමු වෙච්ච පුද්ගලෙක්. දැන් දැන් තියෙන්නේ අදුව තියෙන සාක්ෂාත් කරගත්තේ නැති එක විතරයි නමුත් සම්පූර්ණ සත්‍තාව අවදි වෙනවා ක්‍රියාශක්තිය අවදි වෙනවා එහෙම කෙනෙක්ගේ සාසන වැඩපිළිවෙල අන් අයගේ හිත පවා උනන්දු කරවෙන සුළු පිපෙන කුසුමක් වාගේ පිට පිට භාවිතපත් වෙනවා ඒ නිසා යෝග ජීවිතයක් තුළ මෙන්න මේ විදිහේ විකසිත භාවයක් එළඹ සිටි මොහොතට අවදි භාවයක් අප්‍රමාද භාවයක් සජීවී භාවයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ඒවැනි කෙනෙකුට මේ පරමාර්ථ වශයෙන් අත්තා වූ නිවන බොහෝ දුර වෙන්නේ නැහැ. නමුත් සිදුවෙන එක නෙමෙයි අපිට මේ වාගේ අවස්ථාවල් දැන් මේ බණ අහන බණ කියන අපට වතාවක් දෙකක් සිදුන විච්‍යත්තු නෙමෙයි මේ. කොහොත මේ වරක හෝ මේ වාගේ සාධන සම්පත්තිය තමන්ගේ ලේවලින්ම නැත්නම් තමන්ගේ ඇඟෙන්ම තමන්ගේ సంతාන වශයෙන්ම වැටහිච්ච ඇත්තෝ. නමුත් මේ අතිවිච්ඡ ඒ පිටිච්ච මොහොතේ තව සුළු මොහොතකින් ගෙවි යන ස්වරූපයක් තියෙනවා. ඒක නැවත නැවතත් දිගින් දිගට ඒ පිපිච්ච භාවය නඩත්තු නොවන ස්වරූපයක්. මේ නිසා අපි නැවතත් අර පරණ පරපුරුදු විදිහට වැරදි වැඩ නරක පුරුදු වලටම බහැලා හිතේ ක්‍රියාශක්තිය නැතුව ධර්මයට ලෝක න්‍යායට පිටුපාලා කටයුතු කරන වෙලාවලුත් මතුවේ. මේ නිසා මේ යෝග ජීවිතයේ බොහෝම අභියෝගශීලී දෙයක්. ඒ නිසා අපි මෙතෙන්දී තේරුම් අරගන්න ඕනේ වරක හෝ තේරුම් අරගත්ත වරක හෝ අත්දකපු මේ ශාසන සම්පත්තිය ඉදිරියට ගෙන යාමේදී ශ්‍රද්ධාව ප්‍රධාන රඟපෑමක් ප්‍රධාන කෘත්‍යයක් ප්‍රධාන චරිතයක් කරනවා. එනිසා ශ්‍රද්ධාව හොඳට අත නොහැර බිම නොතබ විගතෝම සජීවීව තියෙන බව වටහා ගන්නවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ මේ වාගේ සාසන සම්පත්තියේ පනපවනේ මූලික ඉන්ද්‍රිය ධර්මයි. ගැන සාකච්ඡා කරනකොට විතරෝ මතක් කරලා දෙනවා ඒ ඉන්දිය ධර්මයේ තිබුණාට මදි ඒවා නිතරම පණකෝලා කියනවා ඒවා නිතරම මුවත් කරලා කියනවා ඒ මුවත් නොවුනනම් ඒ ඉන්දිය ධර්ම වලින් ලබන ලාභය සේවය ලබා ගන්න බැහැ ඒ නිසා ආකාර 9කින් නිතරම මේ ශ්‍රද්ධාදී ඉන්දිය ධර්ම මුවත් කරලා කියනවා ඒ නිසා සමහර විටක සංසන්දනාත්මකව කෙනෙකුට හිතන්න පුළුවන් අපි මේ ලෝකේ ඉන්න අක්‍රමණ සත්ව සංඛ්‍යාව අතරේ මනුෂ්‍යාත්ම භාවය ලැබුවා ඒ නිසා අපි විශේෂයි මේ මනුෂ්‍යයන් අතරෙත් අපි බෞද්ධ ආගමේ එහෙම නැත්නම් සම්මියත් දෘෂ්ටික ආගමක් ගත්තා ඒ නිසා අපේ ශ්‍රද්ධාව හොඳයි. මේ ආගම අතරෙමුත් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කියන උත්කෘෂ්ඨ සාසන ප්‍රතිපදාවෙන් අපි දැන් ඒකට බොහොම සමීපව ගත කරන නිසා අපට ශ්‍රද්ධාව නැද්ද? මේ කියන ශ්‍රද්ධාව මදිද කියලා. ඒ කාන්තේ මෙතෙන්ද කියන්න වෙන්නේ මේ ශ්‍රද්ධාව දැනට පවතින්නේ ඉතාමත්ම බාලාංශ පන්තිය. මේ ශ්‍රද්ධාව දැඩි වෙන්න ඕන. මේ ශ්‍රද්ධාව නොසැලෙන සුළු තත්වයකටපත් වෙන්න ඕන. මේ ශ්‍රද්ධාවේ කොඳු යට පෙළහයි වෙන්න ඕන. හයි වුණොත් නම් ඒ ශ්‍රද්ධාවට තනියම නැගිටගෙන යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඇවිදින් ඉගෙන ගන්න පොඩි කරුවෙක් වාගේ අතයි අතයි කියනකොට දෙතරයක් පිටිනවා. ආයසරයක් අඩියක් තියලා ඉස්සරහට යනකොට දෙතරයක් පිටිනවා. ආ නිවැරදි ශ්‍රද්ධාවක් තමයි මූලිකව තියෙන්නේ. ඒ නිසා අපි නිතරම මේ යෝග ජීවිතයක ඉදිරිය බලනකොට මේ ශ්‍රද්ධාව අත දීලා නිතරම නැගිට වෙන පියෙක් වාගේ මලක් වාගේ මේ ශ්‍රද්ධාවට නිතරම අත දෙන්න ඒකට යම් විදිහේ වැටීමක් සිද්ධ වුණොත් ඒක ඒකාන්තයෙන්ම අපේ මේ ආධ්‍යාත්මික ගමනට වැටීමක් ඇති කරනවා. එකට ඒක සම්බන්ධයක් පවතිනවා. ඒ නිසා බුදු ඥාන ආශ්‍රය සඳහන් කරනවා පඤ්ඤුප්පන්නාන සංඛාරාණං කය මේවානුපසති. තමන්ගේ මේ යෝග ජීවිතයේ පරියන්කයේදී ඉදිරියට ඉදිරිපත් වෙන අරමුණක් වෙන්න පුළුවන්. එනතන සක්මන් කරනකොට ඉදිරිපත් වෙන අරමුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එදිනෙදා අනික් කටයුතු කරනකොට මතුවෙන අරමුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යෝග ජීවිතයේ නැතුව අපි සමහර වෙලාවට ඊයත්තන්න ගෙදර දොරවල් කටයුතු කරන වෙලාවක් වෙන්න පුළුවන්. මේ මතුවෙන සෑම අරමුණක්ම සංසිද්ධියක්ම බුදුජානන් වහන්සේට පේන සංස්කාර ධර්ම කියලා. සංකත දේවල්. හේතුයෙන් උපන් ආත්මයි කියන අදහස පහළ වුණා නම් පුතග්ජන හිතට හිතෙන් තියෙනවා. ඒ ස්ථිර භාවයේ නිසා අපිට සාහවුරු කරගන්න අපිට ක්‍රියාශක්තියක් පහළ වෙනවා. මේක සුඛ භව දැක්ක නිසා සුභ භව දැක්ක නිසා අපිට ඒ વિશે හිත උනන්දුවක් ඇති වෙනවා. ඒක ආත්මයක් වශයෙන් ගත්ත නිසා අපිට ඒක අදාහ ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒක නිසා විචේ ක්‍රියා ශක්තියක් වැඩි වෙනවා. ඒ නිසා අපිට ආත්ම වශයෙන්, නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන් ගැනීම ක්‍රියා ශක්තියක් කියලා වන්දනික භාවයක් වෙනවා. නමුත් මේ වන්දනික ස්වરૂපයේත් ඇත්ත වෙන්න පුළුවන් නැත්ත වෙන්න පුළුවන් අර සංස්කාර ධර්මියෝ නම් න්‍යායානුකූලවම චුත වෙලා යනවා. ඒකృత වෙලා ගියාම අර නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි වශයෙන් ගත්තේ සංකල්ප සියල්ලම ඒත් එක්කෝම චුත වෙනවා විනාශ වෙනවා මේ නිසා මේ බයට තර්ජනයට ලක් වෙච්ච මිනිස්සයා මොන්නම දෙයක හෝ එල්ලී ගන්න දඟලන ස්වරූපයක් තියෙනවා. ගංගේ ගහගෙන යන මිනිස්සයා පිටුරු ගහක හෝ එල්ලෙන්ට උත්සාහ කරන්න ඇති. ඒ වාගේ තමයි භාවනා ජීවිතයේදී හෝ එදිනදා ජීවිතයේදී ඉදිරියට විශේෂයෙන් මතුවෙනා වූ ග්‍රන්ථ සහිත ස්ථාන, ගැටළු සහිත ස්ථාන. දුෂ්කරතාවයක් එනකොට ඒකට අකමැත්තේ නම පණ දී ගන්න ගන්න උත්සාහය. මේ දේ නම් මේ ආපු දුෂ්කරතාවේ නම් එසේ මෙසේ දෙයක් නෙවෙයි. මේක කාටවත් කිව්වට හරියන්නේ නැහැ. මේක ඒකාන්තේ නිත්‍ය දෙයක්. මේ නිසා මේක ආත්මයක් තියෙනවා. ඒ නිසා මේකට වහාන ක්‍රියාත්මක වෙනවා. මෙහෙම කියලා තමන් තුළ ඇත්තා වූ ආත්ම ශක්තිය හෝ ශ්‍රද්ධාව හෝ අර කියන මෙනෙහි කරන එළඹ සිටි සිහිය හෝ ඉදිරිපත් කරගන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ හැටි හැටියට බාහිරේ උත්තර හොයන්න පටන් ගන්නවා. ඒ ප්‍රශ්නය තේරුම් අරගන්නට ඒ ප්‍රශ්නයේ හැටි තේරුම් ගන්නවත් ඉස්පාසුවක් නැහැ. වහාම හිත ගිනිගත්තේ කුසී. බාහිර උපක්‍රම. බාහිර ක්‍රම වේද හොයන්න පටන් අරගෙන ප්‍රශ්න විසඳනවා. අයිෂාත බැඳගෙන හෝ ඇවිදිනවා උන්මත්තක වෙලා හෝ ඇවිදිනවා මේ ප්‍රශ්නේ විසඳා. නමුත් යම් කිසි කෙනෙක් මේ මතුවෙන තාක් දේවල් හේතු ප්‍රත්‍යයෙන් මතුවෙනවා නම් හේතු ප්‍රත්‍ය විඳියාම මේවත් නැති වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉන ගානට ඒ මතුමත්ත්‍ය සංස්කාර ඇති කරගනිමින් නැත්නම් ඒ මතුමත්ත්‍ය තව තවත් ප්‍රශ්න ඇති කරගනිමින් විලෝපන කරන එක නෙමෙයි කාරණාව මේ ප්‍රශ්නේ දිහා ඉස්පාසුවෙන් එළඹ සිටි සිහියෙන් මෙනෙහි කරන මනසෙන් පොඩ්ඩක් බලන් ඉගෙන ගන්න. ඒ බැලුවොත් තමයි තේරෙයි ඒවා ඉන්නේ යන්ත. සමහරවිට සංඥා ලෝකේ පමණයි මතුවෙලා තියෙන්නේ. නමුත් ටික වේලාවක් බලනකොට ඒක ආවා ගියා මතක නැති වෙන්නේ ආ කපුරු පිච්චුවා වගේ තිබුණතර සලකුණක්වත් නැතුව ඒක යනවා. නමුත් බොහෝ දෙනෙක් හිතනවා එහෙම ගියාම එහෙම එනේන දේවල් එහෙම යන්න ගියාම කිසිම කිසිම කිසි කිසි කිසි ගතියක්. ඒ නිසා මොන හරි අල්ලන. මේකමයි සංස්කාරය. අපි මේ එන දේවල් සංස්කරණය කරන්න හදන. ඒවා ඉන්නේ ලෝක නියාමයක් පෙන්වන්නටයි. ඒක ඉන්නේ අපේ පෙර කර්ම ශක්තිය අනුවයි. ඒක ඉන්නේ අපි මෙතෙක් කල ජීවිතේ සංසාරගෙන ආපු ගති පුරුදු අනුවයි. ඉතින් මේකට කවදා හරි මූණ දීලා මේ එන සතාගේ හැටි මේ එන භූතයාගේ හැටි මේ එන රෝගේ හැටි මේ එන කරදරේ හැටි වෙනදා දැක්කනම් මුල පමණක් දැන් මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා එළඹ සිටි සිහියෙන්ම දැක බලා ගන්නට තරම් ක්‍රියාශක්තියක් තියෙනවනම් ඒක තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ක්‍රියාත්මක කරන ක්‍රියාශක්තිය එමෙතු හැම දෙෙම එළඹිච්ච ගමන්ම ඒකට වහා කුපිත වෙලා ඉසලූගත් ඉස ගිනිගත්ත කුසේ ලූලූ අත දුවලා දැවෙන ප්‍රශ්නයක් බවට පත් කර ගන්නවා නම් මම අමාරුයි අර කියන්නේ ආධ්‍යාත්ම ජීවිතයක් ඉදිරියට ගෙනියන්න. ඒ නිසා Taman මේ වර්තමානයේ මතුවෙච්ච එකට Tamanගේ කායත මෛත්‍රී කරනවා අනුකම්පා කරනවා කියන එක විතරක් නෙමෙයි Tamanගේ මතු අනාගතයත් බලලා මෛත්‍රී අනුකම්පා කරනවා. මේ ඔක්කොම බාහිරේ උත්තර හොය හොය බාහිරේට ප්‍රශ්න කර කර බාහිරටම දොස් කිය කිය. ඒක විසඳන්න ගිහිලා අපි හිතානිද්දා නැත්තම් මතු ජීවිතේදී කවදාද මේක කෙලවර කරන්නේ? කවදාද මේකේ මැද දකින්නේ? කවදාද මේකේ අග දකින්නේ? මෙහෙම නම් තමන් ගැන තමයි ලොකු මෛත්‍රියක් මේ කුපිත වෙන ස්වරූපේ දැක ගන්න ඕනේ. කරුණාවෙන් මේ දුකටපත් වෙච්ච මම මේ දුකෙන් මිදෙන්න නම් මේ දුකේ ස්වරූපේ දැක්කා. එහෙමනම් මේ මාතු වෙච්ච එකම සම්පත්තියක් වාටපත් කරගන්න විපත්තියක් නෙවෙයි. මෙතනදී එනිසා යෝග අවතරගේ ආකල්පේ ලොකු වෙනසක් ඇති කරනවා මේ ලොකු වෙනස ඇති කරන්න නම් උණු වෙච්ච බවක් ඇති වෙන්න ඕන මුරුදු මෙලෙක් බවක් ඇති වෙන්න ඕන සුකනම්ය බවක් ඇති වෙන්න ඕන මෙන්න මේ සුකනම්ය භාවය තමයි සබහාය එහෙම නැතුව දැඩි මත ධාරී වෙනවන ගත්ත අදහස මොන විදිහකින් වෙනස් කරගන්න බැරි විදිහට දලනඳු භාවයටපත් වෙනවනම් ඒකකින් බෙහෙතෙන් හැදිච්ච ලෙඩක් වාගේ අතෙකිච්ච කරා සුව කරන්න බැරි තත්ත්වයක් ඒ නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ අදහන සුළු ගතියක් තියෙනවා. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ උපනෝපන් සංස්කාරේ කාන්තේම ගෙවියන් සුදුනා. ඒක අදහනව නම් ඒක පේන්න තියෙන දුෂ්කරතාවයක් එනකොට තමයි. කාර්යයක් එනකොට තමයි. මෙතනදී උනත් මේ ධර්ම දේශනා මාර්ගයට අදාළ නමුත් ඍජුව අදාළ නැති කාරණාවක් අතු කරගන්න. ඒ මොකද මේ ප්‍රශ්නයෙන් තමන්ට එළඹිච්ච රෝගයක් කියලා කියමු. එහෙම නැත්නම් තමන්ට මතුවෙච්ච වෙන වේදනාවක් එහෙම නැත්නම් වෙන දුෂ්කරතාවයක් ඒක එක ස්වરૂපයක්. එතනදී අපි පුළුවන් තරම් ඒ ධර්ම ස්වરૂපය වේදනාව රෝගය හෝ ඇති වෙනකොට කොහොමද අපේ හිතවිලි වල හැටි, පවතිනකොට කොහොමද ඒකේ හැටි ආදි වශයෙන් ඇති තාක් දුරට දැක ගන්නට අපි අපි කෙරේ කරුණාමයිති හෝ පහල කරගන්න ඕනේ වර්තමානයේ කියලා තියෙන වේදනාව නැති කරන්න තියෙන වේදනානාශක හොයාගෙන යන කතියක් නෙමෙයි මෙතන කරුණාව කියන්නේ සංසාර වශයෙන් අපි බලනකොට පොඩ්ඩක් ඉවසන කතියක් විපස්සනා වශයෙන් මෙනෙහි කරන කතියක් හෝ ඇති කරගන්න නමුත් මේට වැඩි ආත්පසීම තත්ත්ව වෙනස් වෙනවා වෙන කෙනෙක්ගේ නම් රෝගී වේදනාව වෙන කෙනෙක්ගේ නම් බොහෝ විට අද ව්‍යාපාර ගෙනියන ඇත්තෝ තම තමන්ගේ සේවකයන්ට ප්‍රශ්න ඇති වෙච්චාම එහෙම නැත්නම් රෝග මෙවෙච්චාම ඉවසන් කියනවා. වේදනාවක් වෙනකොට ඉවසන් දෙයි කියලා කියනවා. එතනදී ඒ කරන්න හදාන්නේ ඒ තමන්ගේ ආදායමට වදින්න තියෙන පහර ගැන කල්පනා කරලා අර මිනිස්යාව පරක්කු කරන එක. ඒ නිසා මේ කරුණා මෛත්‍රී ක්‍රියාත්මක කරන වෙලාවේදී හෝ ධර්මයේ හොඳ තීරුම් අරගන්න වෙලාවේදී මේ ධර්මය තමන්ගේ ආත්මය සංයමය කර ගැනීම පිණිස සීල සමාධි ප්‍රඥා වශයෙන් ශික්ෂණය කර ගැනීමට පාවිච්චි කරන මිසක්ක අනුන් පාලනය කරන්නට අනුන්ට කරුණු කියන්නට ආයුධයක් උපකරණයක් කරගන්න එක සජාන මත අදහස් කරන්නේ. ඒ නිසා කරුණාමයිති ධර්ම ක්‍රියාත්මක කරනකොට යෝගාවචරය තමන් වශයෙන් නම් ඒ තමන්ගේ ආත්ම ශික්ෂණය පිණිස තමන්ගේ ආත්මය හික්මීම පිණිස, දමනය පිණිස යොදවන. අනුන් ගැන කටයුතු කරනකොට ශක්ති ප්‍රමාණයෙන් දුක නැති කිරීම පිණිස හිතසුව පිණිස කටයුතු කරනවා. මේ දෙක අතර සාර පටලවිලක් තියෙනවා විපස්සනා ඥාන පහළ වෙච්ච නැති අත්කම් තුර. මේකද කියනවා ආත්මික වශයෙන් ධර්මාන්මය නැතිකම. තමන් වශයෙන් ඉවසිය යුතුයි. තමන් වශයෙන් ප්‍රශ්නේ මුලැමැදාක දැකිය යුතුයි. සදාවන්තව ඇදහිය යුතුයි. එහෙම කරන්න යන්නේ තමන් වශයෙන් ප්‍රශ්නයක් කරනකොට වේගයෙන් ක්‍රියාත්මක වෙලා වහාම පිළිතුරු හොයනවා. අනුන්ට කියන්නේ කියහම පාර. මේ මේ දේවල් මේ මේ වෙලාවට මෙහෙම කරන්න ඕනේ ඉවසන්න ඕනේ ආදී වශයෙන්. මෙන්න මේක කරන්න ගියත් මහ විශාල අවුලක් වෙනවා. ඒක නම් මේ වගේ ධර්ම දේශනාවල නොකීවට අද ලෝකෙ දිහා බලනකොට හොඳට පැහැදිලි. නමුත් මේක යෝගාවචරයන්ට අදාළ නිසා මේ කෙටියෙන් මතක් කරන්නේ කරුණා මෛත්‍රී දෙක ක්‍රියාත්මක කරනකොට තමන් වශයෙන් නම් ඒක තමන්ගේ ආත්ම ශික්ෂණය පිණිස. සීල සමාධි ප්‍රඥාවේ ඉක්මීමක් වෙනස කටයුතු කරන්න ආත්ම දමනයක් වෙනස කටයුතු කරන්න නමුත් අනුන්ට ආත්ම දමනය කියලා දෙන්න යන්න ඕනේ. ඒක තමයි රහත් වුණාට පස්සේ නැත්නම් තමන්ගේ විපස්සනා ඥාන භාවනාවට පස්සේ ක්‍රියාශක්තියත් එක කියලා. මේ වෙලාවට කරන් තියෙන අනුන්ගේ සහන පිණිස අනුන්ගේ දුකින් නැගිටින පිණිස කටයුතු කරන්න. එහෙමනම් මේ තරම් වාද විවාදයකට පහළ වෙන්නේ නැහැ. මෙන්න මේ தত্ত্ব දෙක දෙකටම අවශ්‍ය වෙන්නේ මේ බුදුහාඳුර ඉදිරිපත් කරන ධර්මයේ ඒ ශ්‍රද්ධා ස්වરૂපය. යම් කිසි කෙනෙක් අන්නේ ශ්‍රද්ධාව වරෙන් වර අත්දකින්නවා නම් ඒ අත්දකින්න ප්‍රමාණය නැවත නැවතත් අලුත් වැඩියා කරගන්නට කළ යුතු කාරණා සිද්ධ කරනවා නම් ඒ කාන්තේම මේ උපනෝපන් ධර්ම වල ඇත්තා වූ ක්ෂය වෙන ස්වરૂපය වෙනදට වඩා දැක ගන්න පුළුවන්. ඒ නිසා එවැනි කෙනෙක් අපි කියන සතිපට්ඨාන භාවනාව වශයෙන් ඉඳීම හැකිලිම ආරමුණේ එනතන ආනාපාන අරමුණ ක්‍රියාත්මක කරගෙන යනකොට සමහර වෙලාවට නම් ඒ යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා අරමුණේම හිත පිහිටලා එතකොට ඒ කියන්නේ ශ්‍රද්ධා මට්ටම පැනලා ශ්‍රද්ධාවෙන් කටයුතු සිද්ධ වෙලා හිත අරමුණේ සමාධිගත වෙන වෙලාවලුත් එනවා ඒක මේ ආධුනිකයන්ට සිද්ධ වෙනවා. හොඳට පුරුදු කරපු යෝගාවචරණ සිද්ධ වෙනවා. එහෙමනම් නැති වෙච්ච සමාධියක් තියෙනවා අරමුණයි හිතයි මොනට මොන දාලා තියෙනවා. එහෙනම් පුළුවන් තරම් මේ අවස්ථාවේදී ඒ අරමුණේ ස්වභාවික ලක්ෂණ මේ සතරම් මෙහෙමයි ආකාර මෙහෙමයි ඒ ඒ අවස්ථාවේ වෙනස් වෙන හැටි මෙහෙමයි කියලා ඉතාමත්ම සූක්ෂමව අපිට ඒ කර්ම උකහා ගන්න ඒක අවස්ථාවක් කරගන්න. ඒක නෙවෙයි බහුල බහුල මොකද්ද? අරමුණු වහා වෙනස් වෙන අරමුණු මහා වෙනස් වෙන ඉස්සලා කිව්වේ අරමුණේ අරමුණේ වෙනස් වෙන ස්වරූපේ නමුත් බොහෝ විට වෙන්නේ අරමුණෙන් අරමුණට පිට පැනලා තමන්ට පාලනයක් නැතුව භාවනා බොහෝ විට විචිත් වෙන භාවය. මේක මේ සත්‍ය ධර්මයක්. උප්පන්න උප්පාන සංඛාරාණං කය මේවාන් පස්සේ කියලා කියන්නේ මෙන්න මේ தත්ත්‍ය දැක ගන්නට ඉවසන්තවා. මේ தত্ত্বය දැක ගන්නට සද්ධාව පහල කර ගන්න අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ හොඳට සක්මන් කරලා හිත යොදලා පරියන්කය සකස් කරලා පරියන්කේ වාඩිලා ඉන්නවා නමුත් හිත Taman හිතන උදරයේ හෝ නාස්කාග්‍ර හිතිනේ මොකද හිත නැති වෙන්නේ නැහැ හිත වෙන්නේ මොකද විවිධ අරමුණු විශේෂයි පණින්න පටන් අරගන්නවා මේ පණින්න පටන් අර ගන්නකොට යෝගාවචර ස්පාසුණති තත්ත්වයටපත් වෙනවා චෝදනා කරනවා මගේ භාවනාව හරි නැහැ. එහෙම වෙනකොට කමඨහන සුද්ධ කරන්න පවා පසුබානවා. ඊළ කියන්න දෙයක් නැහැ. මේ දේ තමයි එහෙම නැත්නම් මේ අරමුණෙන් අරමුණට හිත පැනීමේදී උපනෝපන් සංස්කාර ධර්මයන් වහවහ ගෙවි යනවා කියන එකේ මූලික ලක්ෂණ තමයි මේ පේන්නේ. අපි ඇහෙන් රූපයක් දකින්න නැත්නම් හිතේ පරණ මතක් කරලා තිබුණු රූප දර්ශනයක් පේනවා. හේතු ප්‍රත්‍යම පිට ඒත් එක්කම සද්දයකට හිත යනවා අර රූපයක් දැක්කා කියලා ලකුණක් ආංකාවක්වත් මතක නැහැ. ඊගාන සද්දෙන් ආයතරය රූපයක් දකින්න වෙන්න පුළුවන් නිකන් මූල කර්මස්ථානට යනවා වෙන්න පුළුවන් කිසිම පාලනයක් නැතුව. මේ හිත එක එක එක එක අරමුණෙන් පැන පැන පැන පැන ගියා. හිතට මොනම තුවාලයක්වත් වෙන මොනවාක්වත් නැතුනොත් ඒ දැකපු දේවල් මෙව්වාය කියලා හිතේ ලකුණක්වත් මෙහෙම වෙනකොට යෝගාවචර හිතන භාවනාව කැඩිලා භාවනාව වෙනස් වෙලා භාවනාවේ පෙරදිලා තියෙනවා කියලා සත්‍යතාව පිළිගන්නවා. නමුත් බුදු පියාණන්ති ඉස්සෙල්ලාම සඳහන් කරනවා මෙන්න මේ උපනෝපන් ධර්ම ගෙවි යන සුළුයි කියන එක පිළිබඳව අතීමක් ඇති කරගන්න. ඒක දැක දැක දැන් තමයි දන්නවා තමන්ගේ මුළු ජීවිතයේම විශාල ඥාති පිටසක් විශාල ධන පිටසක් අතහැරලා මේ ඇති කරගත් අවස්ථාවේ තමයි දැන් හොඳතෝම පූර්ණ ශක්තිය උදලා හිත යොදනවා. මුල කර්මස්ථාන කිසියම් තමංගේ ඉඳීමක් යදවීමක් නැතුව වහා වහා අරමුණු වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ දිහා ස්පාෂයෙන් බලන්න පුළුවන්කමක් තිබුණොත් මිස එනතම් තමන්ම මේක දැකලා කෙලවර කරනවා මිස කවදාකවත් බෙහෙත් පිටක් දීලා බණ පොත් පෙරවලා නැත්නම් ගුරුවරයා දක්ෂෙක් උණයි කියලා මේකට පාණයක් ලැබෙන්නේ මේක හේතු ප්‍රත්‍යයෙන් මතුවෙන දෙයක් නම් මේ හේතු ප්‍රත්‍යයෙන් මතුවෙන දේවල් නැති වෙලා යනවා. ඒ නැති වෙලා යන දේ පිළිබඳව අවබෝධය තමයි ප්‍රතික්‍රියා ශක්තිය දිනු කරන්නේ. මෙවැනි වෙලාවෙදි විකටෝම භාවනාව විතර ගෙනියන්න නම් මේ දේ අදහන්න ඒ දේ එනකොටම කල්ව කතා දාලා ආතනෙන් නැගිටලා දුවන්න ගත්තොත් කවදාකවත් මේ සිද්ධියේ මුල මැද අග දක්වා ගන්න ලැබෙන්නේ. යම් විදියකට යෝගාවචරය මේ වගේ නිදි මතක් වෙනවා අරමුණේ හිත විසිරී යනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා, තියාර වෙනවා. මේ தත්ත්ව ඔක්කොම සංස්කාර කියන පොදු වචනේ ඇතුළට වැටෙනවා. මේ සංස්කාරය ඉන්නේ යාන්ත තමයි. මට එනත යෝගාවචරයට තියෙන මේ පිළිබඳව පෙර නොදැක්ක විදිහකට විශේෂ ආකාරයෙන් බැලීම. විපස්සන. ඒකට මුළු සද්ධාව. මෙන්න මේ සද්ධාව තියෙනවනම් යෝගාවචරයට පුළුවන් වෙන හොඳ සෝම හිත විසිරී තියෙද්දි එහෙම නැත්නම් හොඳටම හිත නිදිමතටපත් වෙලා තියෙදි හිතේ ක්‍රියාශක්තිය පාගගන්නේ නැතුව හිතේ ක්‍රියාශක්තිය අවදිභාවයේ යටපත් කරගන්නේ නැතුව මේක දිහා බලාගෙන ඉන්න ගඟට යුරකට වෙලා ගලන ගඟ දිහා බලාගෙන ඉන්නවා මේකෙන් හිතන්න නරකයි මේ විදිහේ ධර්මයක් අහලා හිත අවදි වෙච්ච වෙලාවේදී මේ සම්පූර්ණ ඕගේ නැත්නම් මේ සැඩකාර එක දවසෙන් කපාන ඉදිරියෙන් පුළුවන් වෙයි කියලා හිතන්න නරකයි. නමුත් අපි තමයි තේරුම් ගන්න ඕනේ වෙනදාට වඩා චිත්තක්ෂණයක් හෝ මෙවැනි තත්ත්වයක් ආපුවම පාවා දෙන්නේ නැතුව පරාජය පිළිගන්නේ නැතුව අභීතව තව චිත්තක්ෂණයක් හෝ ඉදිරියට යන්න නම් වෙන මොනම දෙයක් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සද්ධාවයි. මේක බුදු බණ මේ වෙලාවේ ඉවසන එක තමයි සද්ධාව කියන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හෝ සැක කරනවා. එහෙම නැතිනම් තමන්ගේ ඇති ක්‍රියාශක්තිය හෝ පාවා දෙනවා. පාවා දීලා වල වෙන අරමුණක් ගැන හිතනවා. මේ නිසා ශ්‍රද්ධාවේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්මයේ වෙන සැක පහළ වෙන්න පටන් අර ගන්නවා හිතේ. තමන්ට පුළුවන් වෙයිද මම ත්‍රි හේතුක ප්‍රතිසන්දිද? මට මේ ජීවිතයෙන් පුළුවන් වෙයිද මාර්ගඵල ලබන්නට? මේ වෙලාවේ මීට වැඩිය නරකද කුඹරක් ගොවිතැන් කෙරුවා නම් ආදී වශයෙන් নানা ප්‍රවිදියට අරමුණු වලින් හිත වියවුල් වෙන්න පටන් අර ගන්නවා උපමාවක් වශයෙන් සඳහන් කරනවා මී මැස්ස මී පොඩි කඩන වැද්දෙක් ඒ මීයා කඩන කොට අර මුළු මීයම ඇවිල්ලා තමන්ගේ හිත වටේ කරකැවෙන්න පටන් අරගත්තාම අර වැද්දා ස්පාසු නැති වෙන ස්වරූපයකටපත් වෙන්නේ අන්න ඒ වගේ හිතවිලි රාශියකට ගිහිලා ඒ නිසා මේ වෙලාවේදී සත්‍තාව අවශ්‍ය කරනවා. මේ සත්‍තාව කොච්චරක් තියෙනවද? ඒ පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥාන පහල කරගත්තා වූ මහෝත්තමයන්න් වහන්සේලා සඳහන් කරනවා මේ වෙලාවේ රූප පෙනුනට ඇස් නැති අන්දේ කුසේ මේ භාවනා මනසිකාරේ තව ටිකක් පවතුනා. ශබ්ද අනන්ත ඇහුණත් කන දෙවුණත් වීරෙකු වගේ වෙලා ඒ තමන්ගේ මනසිකාරේ කොච්චර දැනුව තිබුණා ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන තිබුණා නොදන්නා මුල පොතේ අකුරක් දන්නේ නැති කෙනෙක් තේ ශ්‍රද්ධාම ඉදිරිපත් කරගෙන මුණ දෙන්න. කොන්දේ අමාරුවක් හැදිච්ච කෙනෙක් වගේ ඒකට මේට පෙරලී ගන්න බැරි කෙනෙක් වගේ අසරණ වෙයි. වෙන මොනවත් අත්ම කරගන්න බැරි නම් මරිච්ච මිනිස්සෙක් කෙනෙක්. ඒ මොකද ඒ උතුමන් වහන්සේලා මේ කරුණා මෛත්‍රී ධර්ම වලින් උදේට තමන්ගේ අත්දැකීම් පොඟවනවා. බුදුමාකාර විදියට ශ්‍රද්ධාව ඉදිරිපත් කරගෙන වෙන මොනම දෙයකටවත් නෙවෙයි මේ පැවිදි. වෙන මොනම දෙයකටවත් නෙවෙයි මේ යෝගාවචර ජීවිතයක අවශ්‍ය කර තියෙන්නේ මෙන්න මේ වාගේ වෙලාවක වෙන්නද නොදැක්ක තරම් වෙනදා නොයෝසෙපු තරමට ඉදිරියට චිත්තක්ෂණයක් හෝ ය아가න්න ලැබෙනවනේ අන්න Taman ගන්නා වූ කරුණාමෛත්‍රී ගුණවල ක්‍රියාවල ක්‍රියාත්මක ශක්තිය දැක ගන්නවා මෙතෙක් කරපු විපස්සනා භාවනා ඉදිරියක් කරන දැක් ගන්න පුළුවන්. මෙන්න මේකට කියනවා සද්ධාව. මේ සද්ධාවේ එන්නේ මේ සද්ධාවේ එන්නේ ධර්ම සාකච්ඡාවක්. මේ සද්ධාවේ එන්නේ අන්න ඒ වගේ හොඳ ධර්ම සාකච්ඡා බණ ගැන සතහන් වෙච්ච පොතක්. එහෙම නැත්නම් මොනවද එන්නේ? රාගය තමයි, ද්වේෂය තමයි, මෝහය තමයි. ඒ රාග, ද්වේෂ, මෝහ ක්‍රියාශක්තියක් වශයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් බොහෝම ඉක්මනට ඉදිපන්දම දෙපැත්තෙන් පත්තු කෙරුවා වගේ කියන සම්පූර්ණ චිත්තක්ෂත් චිත්ත ශක්තිය ගෙවල තමල වියලි ස්වරූපයට පත් වෙනවා. පරාජිත ස්වරූපයට පත් වෙනවා. සාමාන්‍යත අඹාන්න බැරි වේලිච්ච දරකඩක් වශයෙන් තමයි පත් කරනවා. නමුත් මේ සතිය මේ ශ්‍රද්ධාව ආදී ධර්මයේ ඉදිරිපත් වුණා නම් ඒ ක්‍රියාශක්තිය අරතරන් ඉක්මනට ගිවා දමන්නේ නැහැ. නමුත් අර තරම් ඉක්මනට කුපිත කරන්නේ නැහැ. යම් කිසි මධ්‍යස්ථ ප්‍රමාණයකින් ඉදිරියට ගෙන යා ගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරයට යම් දවසක අර තරම් වේගයෙන් අරමුණු වෙනස් වෙද්දී උනත් එනතන් එකම අරමුණේ ඉඳීමට හැකියි. හැකිලීමට පිම්බීමේ මාරු වෙමින් උනත් මෙන්න මේ හිත මෙන්න අරමුණ. මෙන්න මේ වෙනස දක්වන්න පුළුවන්. මේ භාවනා මානසිකාරේ කාන්තෙම සිද්ධ වෙන්නේ මේ මේ දෙපිලක සංගතනයක්. අරමුණත් හිත. වේගයෙන් සිද්ධ වුණත් එකම අරමුණේ පිහිටියත් විපස්සනා වශයෙන් නම් ඇත්තටම එකම අරමුණේ පිහිටීමක් කියලා දෙයක් පරමාර්ථ වශයෙන් ඇත්තේ නැහැ. නමුත් යෝගාවචරයට වැටෙනවා සමහරලාට අරමුණේ හිත තියනවා වගේ මේ කොයි දේ වුණත් මේ දේ දේ තුල කලින් අහලා සද්ධාවන්ත කෙනාට නම් දැක් ගන්න පුළුවන් මේ තමයි බලන හිත මේ තමයි අරමුණ ඒ අරමුණ තමන්ගේ වශයෙහි තමන්ගේ ස්වාමිත්වයේ තමන් කියන විදිහට පවතින්නේ නැති එක දැනගත යුතු කාරණා. පවතිනවා නම් එකක් දැනගත යුතු කාරණා. ඒ නිසා මේ සතිය යටපත් වෙන්න දෙන්නේ නැතුව පාගගන්නේ නැතුව දිගට පවත්වනවා නම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ අරමුණක් දකින්න නැත්නම් මානසිකාරය පවත්වන්න නැත්නම් විපස්සනා කරන භාවනා කරන මොහොතේ මෙන්න අරමුණ මෙන්න හිත කියන දේ දක්වනවා. මේකේ යෝගාවචරයට සිද්ධ වෙන්නේ මොකද්ද? අපි මේ දේ බෑ. මට හැකියාවක් නැහැ. මට මෙතර භාවනා දියුණුවක් නැහැ කියලා. මෙතෙක්කල් තමාටම හැම පරදවාගත් අදහස් බොරුවක් පාවැටේ. මේක කරන්න පුළුවන් දෙයක්. කරනවා කියලා කියන්නේ අරමුණු නතර කරන එකවත් වෙනත වෙනදා නැති සමාධියක් ගන්න එකවත් නෙවෙයි මේ දේ තව මොහොතක් බලානින් එක කරන්න පුළුවන් බලානින් එක කරනවා නම් Tamanට පේනවා මේ ඇතුළතම තියෙන ක්‍රියාශක්තිය ඒ ක්‍රියාශක්තිය අපිම පාවා දුන්නොත් මිස වැරදි සංඥාවකින් අපි අයින් කරුවොත් මිස ඒක ඒක වශයෙන් නම් ගෙවිලා යන භාවයක් නැහැ හිත හැම මොහොතේදීම පුදුමාකාර ප්‍රසන්න භාවයක් මුකුලිත භාවයෙන් විකසිත භාවයක් තියෙනවා. ඒ විකසිත භාවය අපි විසින්මයි පාවා දෙන්නේ මේ කියන්නේ භාවනා දන්නේ නැහැ. භාවනා නොදී ශ්‍රද්ධාවෙන් ඉදිරියටම බලන ඉන්නවනම් ඒ තමයි භාවනාවේ දක්වන්නේ. එහෙමනම් මේ පුද්ගලයාට සංසිද්ධිය අඩු ගන්න මෙන්න හිත මෙන්න ආරමුණ මේ විදිහට අරමුණ දිහාම බලන ඉන්නකොට වෙන වෙන්න දෙයක් නෑ මේ අරමුණ තැන්පත් වීම තමයි. විසිති මාර්ග අට කතාවක් ඉන්නවා කැලෙන් ගෙන ආපු කුළුමීම හොඳ හයිය කණුවක තියලා ගැට ගැහුවොත් ඌ අර කැලේ තියෙන කුළු ගතිය නිසා පුළුවන් තරම් එක්ක වරමත කඩන්න උත්සාහ කරනවා එහෙම නැත්නම් කණුව ගලවා ගන්න උත්සාහ කරනවා කොහොම හරි මේක කඩාන කැලේට දුවන තමයි හදන්නේ කණුව හොඳ හයිය නෑ වරමත හොඳ විශ්වාසලන් දඟලලා දඟලලා දඟලලා දඟලලා හත්ති වැටලා අන්තිමට මේ වාගේ තමයි භාවනාවේදී තාමත්ම කුළු මීනෙකු වගේ අපේ හිත අපිට විරුද්ධව පහර දීගෙන අරමුණු අපිට විරුද්ධව පහර දීගෙන දඟල දඟල දඟල මේ තමයි භාවනා ආරම්භය හැමදාම ඔතන ඉන්නවන ะ හැමදාම දියඹට යන්නේ නැතුව රළ පහරම නතර වෙනවන ะ පොරුව දියත් වෙලා මාළු වල්ලන්ට හම්බ වෙනවා එහෙම නා වෙන්නේ ඒකේ අධිෂ්ඨාන ශක්තිය පිරිනව සද්ධාව පිරිනව භාවනාවේ අඩුපාඩු කියනවා ආචාර්යයන් වහන්සේලාගේ ධර්ම වල ස්ථාන වල අනුපාඩු කියනවා නාස්තික පැත්තට. ඒ නිසා කවදා හෝ මේ ඉක්මවා. ඒ ඉක්මවන්න නම් ප්‍රගති පරීක්ෂණය මොකද? සාද දුෂ්කරතාවට මුහුණ දෙන්න. මුහුණ දෙමිනුත් සද්ධාව පහවා දෙන්නේ නැතුව ඉදිරියට යනවන යන්න පුළුවන් වෙනවා අන්තරික. ඒ මොකද? අර වාගේ අරමුණයි පිටයි වෙන් කරගත්තා වගේම Tamanට වැටෙන්න පටන් අර ගන්නවා මේ හිත හේතුවක් නැතුව පහළ වෙන්නේ නැහැ. මේ දඟලන සංතල අරමුණු හේතුවක් නැතුව පාරකට ඒක කර්ම හේතුවක් එහෙම චිත්ත හේතුවක් ත්‍ප්ති හේතුවක් ආහාර හේතුවක් මෙතෙක් කල අපි ඒවට උත්තර දෙන්න හැදුවේ මේ හේතු බලලා නෙවෙයි කැකිල රජුගේ තීන්දුවක් තමයි දෙන්න උත්සාහ කරන්නේ ලේසියට උත්තරයක් දෙනවා ඇයින වචන හැටියට උත්තරයක් දෙනවා ඒ නිසා අපි හේතු බලන් තමයි නැති නිසා අපි දෙන්නේ අපි ප්‍රශ්න විසඳාගත්ත හැටිත් වැඩි උත්තරක් කරනවා ඒ නිසා භාවිතයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් ඒ වෙනුවට යම් කිසි යෝගාර්ථයක සද්ධාවෙන් මේ වගේ දුෂ්කරතා නැත්නම් සමානතා ඉදිරියට බලාගෙන යනවන ඉබේ මේ බලන පොහොතක් මොහොතක් පාසා ගන්න උත්සාහයක් පාසාම යෝගාර්ථයට මේ ධර්මයේ හිත කියන එක වෙනස් වෙනා වගේම හිතට හේතු වෙන හේතු ධර්ම ඒ වාගේම හිතට අරමුණු වෙන අරමුණු අනිත්‍ය වගේම ඒකට හේතු ධර්මයක් අරගෙන තියෙනවා. මේකට බලනකොට අනිත්‍ය ධර්ම රාශියක් ක්‍රියාත්මක වෙන්නේ. මේ පිළිබඳව හදිසි තීන්දුව ගන්න එක නෙවෙයි අවශ්‍ය කරන්නේ වැඩි වේලාවක් සංසිද්ධිය දිහා බලන්න. මේ නිසාමයි මේකට කියන්නේ විපස්සනාව කියන්නේ. වෙනස් වෙලාවට අපි කරන්න හදන්නේ වහාම දැකපමණින් වහාම තීන්දුවකට එන්න බෑ. මේක මම, මේ මට, මේ මගේ. මම මේක ලීසියෙන් අරින්නේ නෑ කියලා දකින්නකොට තීන්දුවට ලැබෙන ගතියක් තියෙනවා. ඒක මූදවා. ශබ්ද භාව. මොෝගය. නමුත් ඒ විදිහට පොඩ්ඩක් තව ඉවසලා මේක හාත්පස දැකලා හේතු සහිතව දැක්කොත් නම් මේකට තීන්දුව කරන්න පුළුවන් ඒ නිසා ඉවසන්න ඕනේ කියලා බැලුවොත් අපිට පේන්න පටන් අර ගන්නවා ඉතින් පිටිපස්සේ ඉඳගෙන මේ නූල් සූත්‍ර කරන ඇත්තොත් එකම වැඩි පේන්න පටන් ගන්නවා. හරියට ඔත්තු බලලා බලකොටුවට පහර දෙන්න ඇති. අන්න එහෙම කරන කෙනාට දිනන්තින අවස්ථාව වැඩි වගේම විනාශකාරී පරාදයක් වෙන්න තිබුණාක වලක්ක ගන්න මේ විදිහට හේතු ධර්ම ඵල ධර්ම සහිතව ඉදිරියට යනවනම් අන්න යෝගාවචරය බුදුහාමුදුරුවෝ කියපු නිසා මෙන්න උපන්නුපාන සංකාරං කය මේවානු පස්සති මෙතෙක්කල් ශ්‍රද්ධාවෙන් ඉවසුවා ශ්‍රද්ධාවෙන් දරාගත්ත මේ උපනෝපන සංස්කාර සම්මාත්‍රා ඡේ වෙනවා දැන් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමයි වැටෙන්න පටන් අර ගන්නවා බලන හිතත් හේතුපතනමක් මත කියන්නේ. මතුවෙන අරමුණත් හේතුපතනමක් මත කියන්නේ. මේ හේතුව වේවා ඵලය. නාමයේ වේවා රූපේ වේවා මේ වෙනස් වෙන ස්වરૂප කවදාවත් භාවනා මොනදි පේන්නේ නැහැ. ලොකු සංදිස්ථාන දෙක තුනක් පාව කරලා එකලස් වීම රාශියක් වුණාට පස්සේ තමයි Tamanට මේ වගේ ආත්ම වේගයෙන් ගන්න සම්පතියක ස්වරූපේ දක් ගන්න පුළුවන්. ඒ தත්ත්වයටපත් වුණා නම් Taman මෙතෙක් කල අදහපු මේ සංස්කාරයන් වෙනස් වෙන සුළුයි කියන එක දැන් ඉස්තිරසාර සද්ධාවකටපත් වෙනවා. ඒ මොකද මුලින් Tamanගේ සද්ධාව මත ප්‍රසාදේ මත වෙච්ච සද්ධාව හොඳට ක්‍රියාත්මක කරපු නිසා. ඒ නිසා සද්ධාව කියලා කියන්නේ නිින්දකින් අවදි වීමක් වගේ. නිින්දකින් අවදි වුණාට පස්සේ ඒ දරුවා එහෙම නැත්නම් ඒ පුද්ගලයා වැඩක යෙදෙන්නේ නැත්නම් නැවතත් ඒ නිසා හරියට සතිපට්ඨාන ක්‍රමය දැනගෙන දැනගෙන අපිට ශ්‍රද්ධාව ඉදිරිපත් වෙච්ච වෙලාව ආවනම් වහ වහ අරමුණ විශේෂයේ හිත යොදවලා ඒ විශේෂ ක්‍රියාශක්තිය වැඩි කරගත්තා නම් අර ශ්‍රද්ධාවෙම නැවත පන්න වෙයි. ඒ ශ්‍රද්ධාවෙම නැවත මෝහත් වෙන ගතියකටපත් වෙනවා මේටත් වඩා දුෂ්කරතාවට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති. ඒ නිසා බුදු ඥානවත් වදාහන් කරනවා මේ උපලෝකන් සංස්කාර ධර්මියෝ ගෙවි යනවා කියන එක එක්ක බුදුන් අදහලා. එතන ධර්මයේ අදහලා. එහෙම නැත්නම් ඒ දේ දැනටමත් කරන සංගය අදහලා. එතන කර්මයේ සහ කර්මඵලයේ විශ්වාස කරලා අදහලා. මේ ඇදහිීමේ ශක්තිය තර්කයෙන් අල්ලා ගන්න උත්සාහ කරනවනම් තර්කයට මේක ගැළපෙන්නේ නැහැ මේක අන්ධභක්තියක් වෙන්නේ කියලා මේ පුද්ගලයා සුත් කර්ම කරන්න බැරි අසාධ්‍ය තත්ත්වයකට ඒ නිසා මෙතනදී විපස්සනා භාවනාවේදී සද්ධාව අවශ්‍යයි. නමුත් වෙනස තියෙන්නේ අනේකුත් සමයාන්තර දර්ශනවලට වඩා මේ ශ්‍රද්ධාව එක ජීවිතයක් ඇතුළතම පුරගාල බලන්න. බුද්ධයන් සඳහන් කරනවා ආත් දවසක් ඇතුළත මම පෙන්නනවා. වැඩිම වුණොත් අවුරුදු 7ක් ඇතුළත පෙන්නලා දෙන්න මේ මං කියපු කාරණාව අදහන්න කිව්වේ මෙන්න මේක සඳහායි කියලා. ඒ නිසා මේ බුද්ධ ආගමේ පවතින මේ සජීවී ශ්‍රද්ධාව. ඒ වගේම අනිත් තැන්වල පවතින මේ අන්ධ ශ්‍රද්ධාව, අන්ධ භක්තිය දෙක තියෙනවා. ඒ දේ මේ දෙකම එක සම මට්ටමේ දාලා මම කැමති නෑ ශ්‍රද්ධාවට මම කැමති නෑ පිළිගන්න කියලා කිව්වොත් ඒ පුද්ගලයාට මේ කලෙ මුලින් නමල වස්තුවක් කියලා වගේ ಗುಣ සංසාරයක් ලබා ගන්න ලැබෙන්නේ. ගාන්තෝනේ මෙවැනි ಗುಣ ඇති ශ්‍රද්ධාවක් යම් වෙලාවක බාහිර හේතුවක් නිසා හෝ අභ්‍යන්තර හේතුවක් ගියෝ වියලී ගියෝ විඳින්න වෙන්නේ ආධිනාව විඳින්න වෙන්නේ අනුන්ට නෙවෙයි ඒ නිසා හැකි ශක්ති ප්‍රමාණය තමන්ගේ වත පිළිවෙත ගැන හිතලා හෝ තමන්ගේ සීලය ගැන කල්පනා කරලා හෝ මේ පිරිස ගැන කල්පනා කරලා හෝ අපගේ ආධිපත්‍යුන් වහන්සේලා කල්පනා කරලා හෝ ධර්මයේ කල්පනා කරලා හෝ ඉස්සතව නැගිටවනවා ඒ සද්ධාව නැගිටවගෙන ඒක කරුණාමයිත්‍ය මාර්ගයෙන් ඒ සද්ධාව ක්‍රියාත්මක කරන්න එන්න තමයි විපස්සනා මාර්ගයෙන් ක්‍රියාත්මක ක්‍රියාත්මක කරනකොට හරි විපස්සනා ආනන්ද ලැබෙනවා. හරි ක්‍රම විඥාන කරනවාමයි තියෙන්නේ තියෙන තමන්ගේ ශ්‍රද්ධාව මුවාත් වෙන බව. ඒකෙත් ධර්ම චක්‍රේ කරකලා විපලාපෘත් වෙනවා. මේ ගාව ධර්ම දේශනාවට මේ විදියට ශ්‍රද්ධායෙන් නිර්මාණ වෙලා අපිට දිනු වෙලා ගියාම කොහොමද ඊතුරු ඉන්දිය ධර්මයේ දිනු වෙන්නේ? ඒකට කොහොමද බුදු පියාණන් වහන්සේගේ මේ නව ආකාරයේ ඉන්දිය ධර්ම දියුණු කිරීමේ වැඩ පිළිවෙල උදව් කරන්නේ කියන කාරණාව සාකච්ඡා කරනවා. අදට දීදී ආර්ය සමාධි කියන ධර්ම දේශනා කරනවා. කියලා දිනාම වරක හෝ තම තමන්ගේ ජීවිතයේ එකලා තියෙනවනම් අදකම් තියෙනවනම් දානත්ම සංජීවිත සම්භාවයක් නැවත නැවතත් ඒක පිළිපැත් කරගන්න. ආව දැල්වෙන කිසි දැල්ලක්. නිමි ඉදිරියට පවත්වාගෙන යන්න තමයි සාමාන්‍ය බුද්ධිය යොදවන්නේ. ඒ වාගේ කරුණාමයිත්‍ය ධර්ම යොදවනවා. යොදවලා ඒ සෑම දෙයකින්ම ඉදිරියට ගෙන යාගෙන යන්න මේ සද්ධාදී ධර්මයේ වැඩිමත වේවා තම තම මෙතුවාක් ලබා තින අතකින් හේත් වේවා කියන මෛත්‍රී අදහසෙන් අපිට ජීවිත ධර්ම දේශනාව දෙනවා. ඉදිරි දිනාටම මේ සද්ධා ධර්ම ඉදිරිපත් වෙනවා. 打打这样。